चलिए සාහිත්‍යය සිනමාව වේදිකාව හා ලලිත කලාවන් පිළිබඳ සංකථනය රසාංජලි ඉදිරිපත් කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ. අයබුවන් සුබෝදසනක් සංක්ෂිප්ත කවිය සම්බන්ධයෙන් සිංහල කාව්‍ය ඉතිහාසයේ දීර්ඝ ඓතිහාසික විකාශනයක් සහ උරුමයක් දක්නට තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 8-10 සියවස්වල රචිතයයි පිළිගැනෙන සීග්‍රිකී නිර්මාණ සමුදාය ඒ සඳහා දක්වන්න පුළුවන් ප්‍රශස්තම සහ ප්‍රබලතම නිදසුන. තනි නිර්මාණයක් ලෙස ස්වාධීන පවත්මක් තිබෙන මෙවැනි නිර්මාණ සංස්කෘත කාව්‍ය සාහිත්‍යයේ හමු වෙනවා. ඒව හැඳින්වෙන්නේ මුක්තක කියන නමින්. සීගිරි කැටපත් පවුරේ ලියවුණු ගී බොහොමයක් වස්තු විෂය වන්නේ සීගිරියේ සුන්දරත්වය නිසා උපන් කවිසිතිවිලි සහ ඔවුන් විඳි චමත්කාරය. කැටපත් පවුර නමින් හැඳින්වුණු දිලිසෙන බදාමියක නිර්මිත කැටපසක්සේ පිළිඹු වන දර්ශනය වන ප්‍රාකාරය එහෙම නැත්නම් මේ ප්‍රාකාර බිත්තිය රසිකයන් තම කවි සිතුවිලි සටහන් කරන්නට උපයෝගී කරගත්තා. ඊට සීමිත ඉඩකඩකට වගේම අන්‍යයන්ගේ සිතුවිලි පළ කිරීමටත් ඉඩ තබා අර පරිස්සමින් වචන සහ ඉඩකඩ පරිහරණය කරමින් කවීන් තම කවි සිතුවිලි කැටපත් පවුරේ සටහන් කළේ. මේ අපූර්ව සාහිත්‍ය නිර්මාණ සමුච්චය පාඨක ලෝකයාට අනාවරණය කිරීම පිළිබඳ ගෞරවය මහාචාර්ය සෙනරත් පරණවිතාණන්ටයි හිමි වෙන්නේ. වසර දහසකටත් වඩා පැරණි සිංහල භාෂාවෙන් රචිත මේ ගී වත්මන් පාඨකයන්ට රසිකයන්ට එක්වරටම වටහා ගැනීම අතිශයින් දුෂ්කරයි. ඒ ගී තාමත් ඉවසීමකින් විශාල වෙහසක් දරා කියවා අර්ථ විවරණය කිරීමට සෙනරත් පරණවිතාන මහාචාර්යතුමා විශාල පරිශ්‍රමයක් දරා තිබෙනවා. මේ සීගිරි කටපත් පවුරේ සටහන් වූ එක් ගීයක්. මේ ගීයට විෂය වන්නේ වර්ෂා වර්ණයක්. මීට දශක 4කට පමණ පෙර සුනිල් සන්ත සංගීතවේදියාණන් මේ අසිරිමත් නිර්මාණය අමුතු ආර්ක සංගීත සංරචනයක් සහිතව ගායනා කළා. මේ සීගිරි ගීත සවන් දීමට පෙර එහි අර්ථ චමත්කාරය විමසා බැලීම යෝග්‍යයි අප කල්පනා කළා. ගියේ පදවල මෙසේ. හමල් මරු ජහස්සියු හස්සන් දල්ලා තුරුගල් කුහල් වූ මලගල්හි හැල්ලා ගණනින් මුත් කලප් කළ තඹ ලපල්ලා පෙරය දිගැස් තදුන් හසුන් කුම්වල්ලා මහාචාර්ය පරණවිතාන මේ ගීයට සපය ඇති අර්ථවිවරණය මෙසේ. සෝලංග හැමීය. දලු දැමු දහස් සුවහස් ගණන් වෘක්ෂයෝ බිම පතිත වූහ. කෝලා නාද පැවැත්තිය. මලය පර්වතයෙන් දිය ඇලි ඇදහැලින. අප්‍රමාණ කඳෝකිමියන් විසින් රාත්‍රිය තොමෝ ලා දලු තඹවන් ලා දලු පැහැයෙන් ගන්වන ලදී. දිගසිය ඔබ දුන් හසුනෙන් කවර පිහිටක්ද? සම්භාව්‍ය සිංහල කාව්‍යයේ විකාශන නැමැති ග්‍රන්ථයෙහිලා මහාචාර්ය සුචරිත ගම්ලත් මේ ගීය මෙසේ විවරණය කරනවා. මේ වැසි කාලයක අමල්ම දහස්විය අස්සංගල්ලා කළ සීගිරි කැටපත් පවුරේ ලියවුණු ගී හැරුණකොට මෙවැනි සංක්ෂිප්ත කාව්‍ය නිර්මාණ අපට සිංහල සාහිත්‍යාවලියේ හමුවන්නේ ඉතා කලාතුරකින්. ඇතැම් විට ජන කාව්‍ය නිර්මාණවල මේ ආකාරයේ මුක්තක ලක්ෂණ සහිත එනම් පෙර හෝ පසු කවිය සමග සම්බන්ධයක් නැති කේවල කාව්‍ය නිර්මාණ දක්නට ලැබෙනවා. මේ ඒ ආකාරයේ එක් නිර්මාණයක්. පුන්සඳේ ඔහොම නොකරන් හැමදාම රන් බඳේ ඉසුණු ගෝමර පෙතිසේම මන් ළඳේ මෙදුක ඉවසන්නේ කොම යන් ළඳේ රටක කාටත් නොකියාම කවියේ નિરાයාසයෙන් යෙදුනසේ හැඟෙන්නට යොදා ඇති මුල සහ අග ඉලිසමය නාසික්‍ය ශබ්ද එක සමාන ලෙස යෙදීම ආදී ලක්ෂණ නිසා මේ කවියේ විදග්ධ කවියක දකින්න පුළුවන් ලක්ෂණ අපිට දකින්න පුළුවන්. ඒ වගේම කාව්‍යකරණය පිළිබඳ හොඳ පරිචයක් කවියට තිබෙන බවත් අපට පෙනෙනවා. ඒ සියල්ලටමත් වඩා කැපී පෙනෙන්නේ කාව්‍යමය වාක් චිත්‍රයක් මැවීමට කවියට ඇති අපූර්ව ප්‍රතිභා ශක්තියයි. රාත්‍රී අහසේ සඳපායා තිබේ. දිවාකල ඡණ්ඩ සූර්ය රශ්මියෙන් පීඩා විඳී සත්වයාට සෞම්‍ය සඳ එළිය ගෙන දෙන්නේ සිසිල් සුවයක්. ඒ සුවදායි හැඟීම සමග ඇදී එන ශෝකයක් මේ කවියේ නිරූපිත කතකයට දැනෙන්නට වෙනවා. ඒ මක් නිසාදයක් පොළවට සඳ එළිය පතිත වී රුක් ගොමුවල ඡායා තනින් තන අඳුරු සෙවණැලි සදන විට කතකයට සිහිපත් වන්නේ පෙම්වතියගේ බඳෙහි ඉසුණු ප්‍රතිගෝමර. සඳ පහන පෙම්වතුන් තුල සරාගේ හැඟීම් දනවන බවක් කවි සමයෙහි දැක්වෙනවා. මේ සඳ පහන් රැය කපටයාට රන් බඳෙහි ප්‍රතිගෝමර ඉසුණු සිය පෙම්වතිය සිහියට නැවෙනවා. එකල්හි ඔහු හදෙහි නැගෙන්නේ බලවත් වියෝ දුකක්. තවදුරටත් දෙතැනක සිට විරහ දුක දැරීමට නොහැකි බව සිතන පෙම්වතා කිසිවෙකුටත් නොකිය රහසේම දුර බැහැර පෙදෙසකට ගොස් එකට එක සෙවණක ජීවත් වන්නට එන්නේ ඇරයුම් කරනවා. සෝබා දහම සහ මිනිසා අතර පවතින අවියෝජනීය සම්බන්ධතාව අපූර්වාකාරයෙන් කුළු ගැන්වෙනසේ රචිත මේ කවිය කලාත්මක ගුණයෙන් පරිසමාප්ත සංක්ෂිප්ත කෞමිනක් ලෙස අපට අර්ථ දක්වන්නට පුළුවන්. සිංහල කාව්‍ය සාහිත්‍ය ශාස්ත්‍රයේ සංක්ෂිප්ත කාව්‍ය නිර්මාණ නැවත වතාවක් ප්‍රචලිත වන්නේ ඕමර් කයියම් නැමැති 10 වෙනි සියවස. එෙහිදී ජී.බී. සේනානායක එම නිර්මාණ සිංහලයට පරිවර්තනය කරන්නේ නිදහස් කාව්‍ය ආකෘතියට අනුකූලවයි. මඩවලේ රත්නායක විසින් පරිවර්තනය කරන ලද ඉහත කාව්‍ය නිර්මාණය සේනානායක අතින් නිදහස් කාව්‍ය ආකෘතියට අනුරූප වන්නේ අනුරූපව පරිවර්තනය වන්නේ මෙන්න මේ ආකාරයෙන්ම. නොකිරෙන මගේ සතුටු සඳ අන්න යලිත් අහසෙහි සඳ මින්පසු අහසෙහි නැගෙන සඳ තුරු අතරින් බලා උයන පුරා මා සොයා නිකරුණේ වෙහෙසේ මුල් කවිය එලිසම සිව්පද ආකෘතියෙන් මඩවලස් රත්නායක පරිවර්තනය කරලා තියෙනවා. එම කවියම ජී.පී. සේනානායක නිදහස් කාව්‍ය ආකෘතියෙන් සිංහලයට නගන්නේ. අතිශයින් සංක්ෂිප්ත මේ නිර්මාණයට අදාළ විවරණයක් ජී.බී. සේනානායකගේ රුබයියාට් කෘතියේ අවසානයේ සඳහන් වෙනවා. කවියා තම ප්‍රියාව සමග උයනක සිටී. සඳ නැග්ගගෙන එයි. මරණය ආසන්න වී ඇතැයි කවියට සිතේ. ඉන්පසු නැගෙන සඳ තමා උයනෙහි සොයා නිකරුණේ වෙහසෙයයි ඔහු කියන්නේ ඒ නිසාය. මහාචාර්ය ආර්ය රාජකරුණ මේ සංක්ෂිප්ත කාව්‍ය නිර්මාණය පිළිබඳ කර තිබෙන විවරණය මෙහිදී අපගේ මතකයට නැගෙනවා. නොගෙවෙන මගේ සතුටු සඳ. කවියා තම ප්‍රියාව අමතයි. අහසෙහි නගින සඳ යථා කාලයේහි පැසයයි. කවියාගේ හදමැඳුර ආලෝක කරන සතුටු සඳ එසේ බැස නොයයි. ඇගේ වත සඳට සමාන බවත් සඳේ සුන්දරත්වය ඇය කෙරෙහි පිහිටි බවත් දනිත කෙරෙයි. අන්න යලිත් අහසෙහි සඳ. කවියා සඳ නැගේ එන දිශාවට අත දිගු කොට ඇගේ සැලකිල්ල යොමු කරයි. මින්පසු අහසෙහි නැගෙන සඳ තුරු අතරින් බලා උයන පුරා මා සොයා නිකරුණේ විහිසෙයි. උයනෙහි සිටින කවියා සෙවීමට තුරු අතරින් නැග ආසිය පිළිබඳවත් ඒ ඇසුරෙන් ජීවිතයේ සොම්නස සහ අනිත්‍යතාව කියන සංකීර්ණ ධර්මතා එකට කැටි කළ කවි නිර්මාණයක් පිළිබඳවයි අප ඒ විවරණය සවන් දුන්නේ. ජී.බී. සේනානික කවියා විසින් පරිවර්තනය කරන ලද රුබයියා කෘතියේ තවත් නිර්මාණයක් මේ මොහොතේ අපගේ අවධානයට ලක් වෙනවා. ගසක සිරෙනෙහි පූපයක් කින සුරා බඳුනක් හා කවි පොතක් ගෙන ලංව හිඳිමට ඔබ වනයෙහි කවි නිර්මාණයක් පිළිබඳවයි අප ඒ විවරණය සවන් දුන්නේ. ජී.බී. සේනානික කවියා විසින් පරිවර්තනය කරන ලද රුබය කෘතියේ තවත් නිර්මාණයක් මේ මොහොතේ අපගේ අවධානයට ලක් වෙනවා. ගසක සිරෙනෙහි පූපයක් ගෙන සුරා බඳුනක් හා කවි පොතක් ගෙන ලංව හිඳි මට ඔබ වනයෙහි ගී ගයන කල්හි වනය දෙව්ලොවකි. සීගිරි කැටපත් පවුරු ගී නිර්මාණ කීපයකුත් රුබයියත් කාව්‍ය නිර්මාණයේ නිර්මාණ කිහිපයකුත් මහගම සේකර අතින් පසු කලෙක සිංහලයට නැගෙනවා. එම රචනා රත්නසිරි අරංගල විසින් සංස්කරණය කරන ලද මහගම සේකරගේ හංස ගීතය සහ තවත් නිර්මාණ නිමිති කෘතියේ අන්තර්ගත වෙනවා. එපමණක් නොව මහගම සේකර WD අමරදේව සමග එක්ව නිර්මාණය කළ ගීත නිර්මාණ කිහිපයකටත් රුබයියත් කෘතිය පාදක වී තිබෙනවා. අමරදේවයන්ගේ සංගීත අර්ථකථනයට මහගම සේකර අතින් සිංහලයට නැගුණු රුබයියත්ගේ නිර්මාණයක් පාදක වූ අයුරු ඔබට මේ ගීතයෙන් දැක ගන්නට හඳුනා ගන්නට පුළුවන්. මට ස්වර්ග රාජයයි රංගනා පිරනේ රංගනා පිරනේ සුරාවිතයි දීපොතයි අතින්ගෙන සුරවදුලේ දෙවනල්ලේ ඔබ මා සුරුලේ ජයනා වේලේ අද අප ජීවිත සුමිහිරි වේනම් මල ඊයේ ගැන ඇයි ලත වෙන්නේ අද අප ජීවිත හිරිවේ නම් යෝපන් හෙට ගැන ඇයි වෙහෙසනේ යලි කිව යුතුනේ කාලය යනවා දෙපා යටින් දින්ගා ගෙනනු මැනවේ මද පමානු වේද ඔහේ සුරා වෙත පුරවා මාතුරුනේ ගී ගයනා වේලේ මේ වනරොද මධ්‍ය ස්වර්ග රාජ්‍යයයි මේ වනරොද මධ්‍ය ස්වර්ග රාජ්‍යයයි රංගනා වේලේ රංගනා වේලේ නිර්මාණවලින් මනුෂ්‍ය ජීවිතයේ අභ්‍යන්තර තතු ඒ අනිත්‍යතාව ජීවිතය පිළිබඳ දාර්ශනික විදර්ශනා ආදී ඉතා රමණීය ලෙස සේකර ගීත සාහිත්‍යයට එක්කොට ඇති බව ඒ නිර්මාණවලට සවන් දෙන විට අපට පැහැදිලි වෙනවා. කෙසේ නමුත් අප මෙතෙක් සාකච්ඡා කළ සංක්ෂිප්ත කාව්‍ය නිර්මාණ යලිත් අවලෝකනය කරන විට අපට පිනී යන වැදගත් සත්‍යයක් තිබෙනවා. එකක් තමයි සංක්ෂිප්ත කාව්‍ය නැමැති නිර්මාණ විශේෂය. ලොව පුරා විවිධ කාව්‍ය නිර්මාණ සඳහා මූලාශ්‍රය වී ඇති බව. ඒ වගේම ලොව විවිධ ආගමික චින්තා, දාර්ශනික චින්තා වඩාත් විශද ලෙස තීව්‍ර ලෙස ප්‍රකාශනය කිරීමෙහි හැකියාවක් සංක්ෂිප්ත කවිය සතුව පවතින බව අප ඉදිරි රසාංජලි වැඩසටහනකදී තවදුරටත් සංක්ෂිප්ත කවියේ ගුණරුව ප්‍රතිභා ලක්ෂණ ආදී විමසා බලන්නට බලාපොරොත්තු වෙනවා. අදට රසාංජලි වැඩසටහනින් සමුගන්නවා. රසාංජලි සංකතනයේ පිළිබඳව ඔබේ අදහස් යෝජනා හා චෝදනා ලියන්න අප වෙත. රසාංජලි නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 රසාංජලි නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 රසාංජලි ඉදිරිපත් කළේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශී මහාචාර්ය ජයන්ත අමරසිංහ නිෂ්පාදනය රාජිත දිසානායක දෙදස් දහට පළාත් පාලන මැතිවරණය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොට්ටාසේ ප්‍රතිඵලයේ